නිවන සෝවාන් කරන්නේ කොහොමද? සකු르දාගාමි කරන්නේ කොහොමද? අනාගාමි කරන්නේ කොහොමද? රාහත් කරන්නේ කොහොමද? දැන් අපි ගත්තේ අරමුණක් වශයෙන් නිවන 32 වෙනි තලයේ ගත්තේ අවසාන ලේයර් එකෙන් ගත්තේ. ගොඩාක් මාරු රිසීවරු රිසීවරු වඩන්නේ ඒ ලේයර් එකෙන්. අන්තිම මොහොතේ එක වචනයයි ඇයෙනකොට ගියා. මහාන කියනකොට ඒව කියන්න ඕනේ නැහැ. මහාන කියනකොට රාත්තල ඉවරයි. එන්නේ කවුද රාතන් වහන්සේ? මහා අන කියන්නේ මොනවද? මහාන කියනවා නේද? ඒ මහාන කියලා කියන එක හැදිලා තියෙන මා අන මා තථාගතයන් වහන්සේගේ නිර්වාණ අන පිළිපදිනවා. මේ ලෝකයේ තියෙන නිර්වාණ පණිවිඩය පිළිපදිනවා. නිවනට අදාළ කමඨාන ඒ ප්‍රතිපත්තිය පිළිපදිනවා. ඒකින්ද තම මා අන පිළිපදින්නා වූ මහා අන මේ වරෙන් එහෙම කියලා කියනවා. මාන කියලා කතා. කාටද ගීයට කතා කරන්නේ? ඒ ඒ මක ගීයට කතා කරනකොට ගීයා රාත් වෙලා ආර්ය જાතියෙන් එනවා එයා. ඊට පස්සේ එයා ගීයක් නෙමෙයි. එයා ආර්ය જાතිය කෙනෙක්. ස්වාමින් වහන්සේ කියලා යට කතා කරන්න ඕනේ. එතකොට දැන් මේ ලෝකේ නිවන අරමුණට ගත්තාම නිවන අරමුණ වුණාම දැන් මේක කොහොමද වඩන්නේ? දැන් මම කියනවා. පේන දේවල් හැමතුලින්ම නිවීමට හදාාර විදිහට දකින්නවා. දකින්න හැම දේ තුලින්ම නිවෙනවා. ඇයිනවනේ ඒ ඇයෙන හැම දෙය තුලින් දැන් නිවනනේ ආගේ අරමුණ. ඒ හැම දෙය තුලම කැළඹෙන තැන් ඔක්කොම අදලා හදලා අදලා නිවන පැත්ත වැඩි කරනවා. පුදුමාකාර සාන්තිය. දැනෙන දේවල් හැම දෙය තුලින්ම නිවීමක් හදනවා. ඇඟෙන දේවල් තුලින් නිවීමක් හදනවා. සිතන දේවල් වලින් කැළඹෙන ඔක්කොම අත්තරලා අත්තරලා නිවෙන දේවල්ම හදනවා. දැන් ආයතන අයතුලින්ම නිවීම වඩන්න වඩන්න යකින් නවතින්නේ කොයිද? නිවනේ. ඒක අරමුණු කරගෙන යා. ඒක කමටානක්. නිවීම අරමුණු කරගෙන වඩන කෙනා ඒ හැම ආයතන වලින් ප්‍රතිසත වලින් නිවිලා නිවිලා නිවිලා නැත්තටම නිවිලා යනවා. එහෙම යන්න පුළුවන්. ඒ නිවීම තුළින්ම පටවිය නිවුනාම සෝවාන්, වේදනාවෙන් නිවුනාම සකු르දාගාමි, ධර්මයෙන් නිවුනාම අනාගාමි, සිතිවිලි වලිනුත් නිවුනාම රාත්. ඒ කියන්නේ නිවන අරමුණු කරගෙනත් මේ කමටහන වඩන්න පුළුවන්. දැන් සානාත මට ඉදාගෙන තියෙන ප්‍රශ්නය තමයි මේ ඒ ඒක තුල හරියක් නැහැ. සිතවිලි ඇති වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ සිතවිලි නිසා ලෝභ දේශ මොහ ඇති වෙලා කෙලෙස් වලට අවු වෙන එකයි වැරද්ද. හරිද වැරද්ද? මේක හරිද වැරදිද? හරි. වැරදි. වැරදි. දෙකේම නිවෙන්නේ බෑ දැන්. සිත් ඇති වෙන සිතවිලි වලින් කෙලෙස් නිර්මාණය වෙනවා නම් ඒ කියන්නේ කෙලෙස් නිර්මාණය වෙනවා. දැන් ඒක අකුසල පැත්තනේ. අකුසල් නිර්මාණය වෙනවා. ඒ අකුසල් නිර්මාණ වෙන පැත්ත නවත්තන එක හරි කිව්වම අපි එකඟ වෙනව නේද? දැන් කුසල් නිර්මාණය වෙන පැත්ත දැන් අකුසල් එක නැවතුවා. දැන් කුසල් නිර්මාණය වෙන පැත්ත නැවතුවාද? ඒ කියන්නේ මෙයා නවත්තලා තියෙන අපායට යන එකයි, പ്രേත භූත ලෝක වලට යන එකයි, තිරිසන් වලට යන එකයි නවත්තලා තියෙන්නේ. උඩතල වලට යන එක නවත්තලා නැහැ. සිටිවිලි වලින් අත ගන්නා වූ කෙලෙස්යන් නැවතුවාට හරියන්නේ නිකලෙස්යන් නවත්තන්නත් ඕනේ. අකුසල් ටික නැවතුවා කර්මෙන්. එතකොට පල්ලෑ යන්නේ. හැබැයි කුසල් නවත්තපු නැති නිසා ඊළතලයෙන් ඉපදෙනවා. ඒ කියන්නේ එක පැත්තයි හදලා තියෙන අනිත් පැත්ත හදලා නැහැ. ඇති වෙන සිටිවිලි වලින් කුසල් අකුසල් දෙකම නිර්මාණය නොවි කර්ම ඇදෙන්නේ නැත්නම් හරියටම හරි. ඒක තමයි උත්තරේ. ඒක තමයි රාත් බෝධියේ උත්තරේ. කියන්නේ කුසල ජීවන්න ඕන අපතන කට්ටියක් ඉන්නවා. තවත් සමහරක් ඉන්නවා කුසල් වැඩෙන කට්ටිය. දිව්‍ය ලෝකේ යන්න මේ මාමේග පළඳනාව ගන්න සක්‍රදේ වෙන ඒතත් වඩන කට්ටියකුත් ඉන්නවා. එහෙනම් කුසල් වඩනවා අකුසල් නවත්තනවා. සමහර කට්ටිය අකුසල් නවත්තනවා කුසල් වඩනවා. කුසල් නවත්තනවා අකුසල් වඩනවා. ඔහොම නැද්ද කට්ටිය? සමහර කටින් ජීවිත කාලෙම අසත්පුරුෂ වැඩ විතරයි කරන්නේ. පින් දාම් පන්සල් මොකවත් නැහැ. ආන්දර සතපාඩ ගණන් බණ පදයක් අහන්නේ දැන් මේ මිනිස්සු කුසල් පැත්ත සම්පූර්ණ නවත්තලා අකුසල් පැත්ත හැරලා තියෙන්නේ. පල්ලෙය ඉපදෙනවා. අකුසල් පැත්ත සම්පූර්ණ නවත්තලා සාදුකාර දීගෙන බුදුන් වැඳගෙන නිතර බණ භාවනා කරන මේ මිනිස්සු අකුසල් පැත්ත නවත්තලා කුසල් පැත්ත හැරලා මේ මිනිස්සු උඩගින් ඉපදෙන. දැන් දෙන්න දෙපැත්ත ඉපදෙනවා නම් නිවන් දැකලා දෙන්නම. උත්තර දෙකම වැරදි. චෛතසික ඇති වෙන එක වරදක් නෙමෙයි. ඒ ඇති වෙන චෛතසික වලින් ඒ කර්මය කියන කිසිම දෙයක් නිර්මාණය වෙන්නේ නැත. ඒක හරියටම හරි. එයා කොයිවත් ඉපදෙන්නේ නැහැ. එයා පිරිනිවන් පානවා. පිරිලා නිවිලා යනවා. පුණ්‍ය පාප පහිනස නේද? දෙකම කරන්ද? හොඳයි. දාන්න ඕනේ. ඒ හාන දේ තුල හරියටම නිවන තියනවාද කියලා ප්‍රඥාවෙන් විදර්ශනාවෙන් දකින්න ඕනේ. ඊටපස්සේ ඒක මට ගැළපෙනවද කියලා බලන්න ඕනේ. මේකට ඔබිනවද කියලා බලන්න, වඩන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. හරි හැමදේටම. පස්සේ සාදුකාරය දිල එක දෙනවා. එයා තමයි නිවැරදිම. ඇහෙන අය හැමෝටම සාදුකාර දෙනවා. මොකද දෝෂයක් තියෙනවා මෙතන. එක්ක බේත් දීලා නැහැ. නැත්නම් යාට ලෙඩක් තියෙන බව තාම දොස්තරගලෝ හොයා හොයාගෙන. අයි හැමදේටම සාදුකාර දෙනවනේ. හරියට නිවැරදි දේ හොයලා සාදුකාර දෙන්නේ නැහැ යා. හැමදේටම සාදුකාර. ඒ ඒම ශ්‍රාවකයෝ ඕනේ නැහැ. වඩක් නැහැ. හරියට නිවැරදි දේ දැකලා උන්ට හිතලා කව හරියට මම මේක සාදු සාදු සාදු කියලා කෑ ගාලා සාදු. එයා දන්නවා මේක තුලින් මට යන්න පුළුවන් මාර්ගයට. ඒමයි සාදුකාර දෙන්නේ. නිවැරදිම අරමුණද කියන එක ප්‍රශ්නයක්. ඒක දෙවෙනි ප්‍රශ්නය. දීපු කමඨාන එයාට හරියට වැටහිලා තියෙනවද? එයා අරමුණු වශයෙන් අරන් තින අර කමඨානද? එහෙම නැත්නම් එයාගේ ප්‍රඥාවට වෙන එකක් තියලා වැරදි එකද කියන එක තුන්වෙනි ප්‍රශ්නේ. එයා වඩන කමඨාන තුල එයා පියවරෙන් පියවරට අරියට 100 පීඨනවද? එහෙම නැත්නම් එයා තුල ඇති වෙන අවිද්‍යාව 80 වෙන වෙන සිතුවිලි ඒකට අනුව ඒ චිත්ත වීතියට අනුව මේක සැරෙන් සැරෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එක එයා අඳුනගන්න බැරුව අර වෙනස් වීම තුල මුලා වෙනවද? ඒක තව ප්‍රශ්නයක්. දැන් භාවනාවේ ඉන්නවා. ආනාපාන සතිය තුළ හුස්ම රැල්ල දිහා බලන් ඉන්නවා. සරල එකක් නේ. ඒ බලන් ඉන්නකොට පොළ මතක් වුණා. පොළ මතක් වෙච්ච ගමට ආයි මෙතනට පොළ මතක් වුණේ විනාඩි 10කට පස්සේ. පොළේ හිඳලා මෙතනට ආවෙත් විනාඩි 5කට පස්සේ. විනාඩි 10ක් භාවනා කළා පොළ මතක් වුණා පොළේ විනාඩි 5ක් හිටියා. ආයි එනකොට අර ගිය වේගය එන වේගට මේක කම්පනයක් ඇති වෙනවන්නේ. ශක්ති විශේෂයේ කම්පනය වැඩි. එතකොට අර කම්පනයට අනුව දැන් සිත කැළඹිලානේ. එනකොට අර තිබිච්ච මානසිකත්වය දැන් නැහැ. ආස්වාසය යනවා ආස්වාසි කියලා බලලා ඉවරයි. දැන් ආස්වාසි යමින් පවතිනවා. අර චිත්ත විති වේ. ඒ නිසා මේක ආස්වාසි කියලා තීරණය කළා ඉවරයි. දැන් ආස්වාසි තීරණය කළා ඉවරනාට පස්සේ තමයි අන්තිම ටික දැන් යන්නේ ඇතුළට. දැන් මොකද වෙලා තින්නේ? කමඨාන එයා කරන්නේ වෙන එකක්. ඒ වගේ මේ අර කමඨාන තුල වැරදෙන තැන් තියෙන. මේ හරියට ප්‍රඥාවෙන් දැකලා නිවැරදි කළොත් විනාඩි 5ක් ඇති. මේ නිවැරදි කරගන්න බැරි වුණොත් පොඩ පොඩ හරි හරියට වැඩුවොත් අවුරුදු 7ක් විතර යනවා. එතකොට හරියට නිවැරදි කරගත්තත් අසංකේ දක්වා යන්න වෙනවා. එතකොට සානස ඒ ඒ මොහොතේ කමටහන වඩනකොට ඒ මොහොතේ තියෙන කෙලෙස් වලට ඒ මොහොතේ තියෙන අවබෝධයට අනුව එක එක විදිහට කමටහන වැඩෙනවා. ඒකනේ පොඩ පොඩ පොඩ වඩනකොට මාර්ගයට වැටිලා මාර්ගයට නම් දැන් යාට ඥානෙ වැඩිනේ. දැන් අර කලින් තිබිච්ච දේවල් වෙනස් විදිහට පේන්නේ. ප්‍රඥා වැඩි, සීය පවතින ධාරිතාව වැඩි, ඵලයටපත් වෙනවා. ඵලයටපත් වුනම ඒක වැඩිනේ. ඊට පස්සේ ඊළඟ මාර්ගයට ඊළඟ පාලෙට ඕමම යන උඩට. ඒ යන හැම මොහොතෙම යට පේන කලින් පෙනිච්ච නැති දේවල් දැන් පේනවා. කලින් තිබුණාට වඩා දැන් මට හිතන්න පුළුවන්. කලින් ඒ වැරදෙන දේවල් තේරෙන්න වෙලා ගියා. දැන් වැරදෙනකොටම තේරෙනවා. ඒ කියන්නේ දැන් වෙනස් වෙලා. ඒක වෙනස් වෙවි තමයි යන්නේ. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. බුදුහාමුදුරන්ගේ මුල් කාලේ දේශනාවයි මධ්‍යම කාලේ දේශනාවයි අවසාන දේශනා ටිකක් බලන්න තමයි. අවස්පර විරෝධයි. ඔරිජිනල් ටිකේ තියෙන අන්තිම කාලේ. ස්පිරිට් එක දෙන්නේ අන්තිම කාලේ. අර මුල් කාලේ ටිකක් සරලයි. එකක් පොඩ පොඩ තමයි ගිහලා. විනයත් එහෙමනේ. මුල් කාලේ විනය දෙකයි තිබුණේ. 10යි තියෙන්නේ. 15යි තියෙන්නේ. මම අන්තිම කාලේ යනකොට ඇරෙන ඇරෙනකොට විනය දාලා තියෙනවා. ස්වාමිනී අර භික්ෂුව තල කාලා තිනවා. තලගුලි කණ්ඩ තානම්. තලගුලි. ඒක ඇලපදලා කනවා. ඊපස්සේ ස්වාමිනී තල ඇලප වළඳනවා. තල ඇලප කන්නත් තහනම්. ස්වාමිනේ තල කැරලි කනවා. ගුලි කන්න ඇලප තල කැරලි කන්නත් තහනම්. ස්වාමිනේ තල කැඳ වළඳනවා. තල කැඳ වළඳන්නත් තහනම්. ස්වාමිනේ තල වලින් පිට්ටු වළඳනවා. තල පිට්ටු කන්නත් තහනම්. ස්වාමිනේ ප්‍රශ්නයක් තියෙනවා. තල දිය කරලා පැන් වශයෙන් වළඳනවා. තල පැන් වළඳන්නත් තහනම්. පස්සේ දැන් ඒකෙන් මොකවත් ගන්න බෑනේ. ස්වාමිනි, තලදියා බලාගෙන භික්ෂුවක් කෙලහලනවා. තලදියා බලන්නත් ආන. ස්වාමිනි, තලදියා බලන්නේ දිසාව දියා බලාගෙන ඉන්නවා. තල වේලෙන දිසාවල් බලනවා. ඒ දිසාව බලන්නත් ආන. දැන් මොකවත් බෑනේ. දැන් ඒ ශික්ෂාව හරි. එතකොට බලන්නේ අන්තිමට එනකොට ශික්ෂා කීය. දැන් බුදුහාමුදුරුවෝ මේ ඔක්කොම දන්නවනේ. එකපාරට මේක දාන්න බැරිද? තල පිළිබඳව ශික්ෂා පදය මෙන්න මේමයි මානෙනි. 1 තල කැරලි කන්න බෑ. දෙක තල ගුලි කන්න බෑ. තල හැලප කන්න බෑ. තල කැඳ බොන්න බෑ. තල තියෙන දිශාවට යන්න බෑ. තල දිහා බලාගෙන ඉන්න බෑ. 12න් පස්සේ තල ගැන සාකච්ඡා කරන්න බෑ කියලා එකටම දැම්මම දැන් හරි නේද? එහෙම දාන්නේ. භාග්‍යතුන් වහන්සේලාට තියෙන මා විශාල කාරුණික ගුණෙන් එකකින් එකක්. වැරද්ද මොකද්ද කියලා ඒකට විතරක් දානවා. අනිත් එක නිදාස දෙනවා. වැරද්ද වුණොත් දානවා. නැත්තම් ඒ විදිහට ඉන්න ප්‍රශ්නයක් නැහැ. වැරද්ද කළා නැහනේ. කරන්නේ නැති වරදකට දඬුවම් දෙන්නේ මහා කාරුණිකෝ නාතෝ. තථාගත ගුණයක් ඒක. ඒ කරුණාව වැඩි. ඊළඟ එක වුණාම මේකනේ උනේ අනිත්‍යව ඕනේ නැහනේ. එහෙනම් නැති එකට දඬුවම් කරන්නේ. එහෙනම් මේකටත් මේක දානවා. කොහොම දාලා දාලා තමයි කෝටි ගණන් ඇවිල්ලා තින්නේ. ඒතර මුල් කාලේ කට්ටිය සන්තෝෂෙන් හිටියා. මධ්‍යම කාලේ ටිකක් හිටියා. අන්තිම කාලේ ගොඩාක් අමාරුයි. විනය සේකේ ආවත් අරවා මේවා ඔක්කොම ගොඩ ගැහිලා මේ විවේක මොකවත්ම නැහැ. මොකවත්ම නැහැ. ඒ කියන්නේ මේ ශාසනයේ තේම තමයි කියන්නේ. ආරම්භයට වඩා අන්තිම එක ටිකක් අමාරුයි. දැන් දැන් මෙහෙම බලනකොට කමටහන වඩන එක පැත්තකට තියලා කමටහනක් වඩන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වෙනවා. ඒ හඳුන හරියටම හරි ආස්වෙන් උගන්වන්නේ ඒක තමයි. අවුරුදු පහක් උගන්න්නේ කමටහන නෙමෙයි. කමටහනක් කියන්නේ මොනවද? ඒක වඩනකොට තිබෙන්න ඕන ඥාන මොනවද? තේරුම් ගන්නේ කොයි විදිහටද කමටහනක් තුල කමඨාන වඩන ආර්ය ශ්‍රාවකයා පිළිපැදිය යුතු ආචාර්ය ධර්ම මොනවද? ඒ මූලික බේසික් ප්‍රින්සිපල් ටික උගන්වන්නේ. කමඨාන දුන්න ගමන් එයා දන්නා මේක වඩන කෙනා මේ විදිහට වඩන්න ඕනේ. ඒකට පිළිපැදිය යුතු මූල ධර්ම මේ විදිහට. දැන් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සිය පවත්තන්න කියලා කිව්වම ඒක මතනේ පීඨන්න ඕනේ. දැන් ආස්වාස ප්‍රාස්වාස දිහා බලනවනම් දැන් ඒක හරිද? එතකොට කමඨාණක් දුන්නාම කමඨාණ කුමක්ද කියන එක තේරුම් ගන්න ඕන එක ඒක ඉතින් ආචාර්ය ධර්මයක්. ගුරුවරයා යමක් කිව්වම ඒකට පිටුපාන්න නැතු ඒක විතරක් කරන වෙන කිසිම ඒක ආචාර්ය ධර්මයක්. දෙන කමඨාන කුමක්ද කියන එක නිවැරදිභාවයෙන් නිතර නිතර ගුරුවරයාත් එක්ක සාකච්ඡා කළා. ඒක නිතරම අනන්‍යතාවය ස්ථිර කරගන්නවා. ඒක ආචාර්ය ධර්මයක්. වඩන කමඨාන වැඩෙන බව චෙක් කරන මිනුම් දණ්ඩ ඉල්ල ගන්නවා. නිතර නිතරම චෙක් කරනවා. පැයෙන් පැයට චෙක් කරනවා. මේක හරියට වැඩෙනවද? උදේ එකයි දවල් එකයි චෙක් කරනවා. හවස එක ආපහු චෙක් කරනවා. වැඩිලාද? මේ පැයෙන් පැයට මේක වෙනස් වෙනවා. ඒක නිතරම චෙක් කරනවා. ඒ මාර්ගය පිළිබඳ ඒ දීප කමඨාන පිළිබඳ කමඨාන් දේශනා හොඳට ආලා ඒක නැවත නැවත මෙනෙහි කරලා ඒක හොඳට සිතේ ධාරණය කරගෙන අරක වඩනවා. අවබෝධයෙන් යනවා. ඇස් දෙක ගැට ගාගෙන පාරේ යන්නේ. දැනගෙන යනවා. දැනගෙන වඩනවා. අවබෝධයෙන් වඩනවා. දැන් මේ ආචාර්ය ධර්ම නැහැනේ අපේ හැමෝම දැන් ලෝකේ. ඔය කමඨාන දෙන අර 500ක් ඉඳගෙන ඔක්කොම ආන ඔක්කොම මයික් එක ඔක්කොම කා එන ඔක්කොම හරි කියලා නැතිට ගියා පිළිකතියක තමයි ගියා. ඒ ආචාර්ය ධර්ම මොකවත් එතන නැහැනේ. එතකොට මුන්ට තේරුණාද මුන්ට මතක හිටියාද කමඨාන් දේශනා තියනවාද භාවනාව දීලා තියෙනයි භාවනාවට අදාළ කමඨාන් ටික වැටහිලාද මේක කොහොමද වඩන්නේ ඉර වුණ කොහොමද ගොඩ යන්නේ වැඩෙන බව චෙක් කරන මීටරයක් දේශනා කළා නැහැ ඒ ක්‍රමවේදයක් නැහැ එතකොට මුන්ට වැඩිලාද නැද්ද අතරමං වෙලාද ඔළුව අවුල් වෙලාද මොකවත් දන්නේ සාර්ථකයි කියලා යනවා කට්ටිය සතර සතිපට්ඨාන ධර්ම දේශනාව මේ භාවනා වැඩසටහන දින 14යි සාතිකයකුත් දෙනවා සීඩියකුත් දෙනවා වැඩිච්ච එකෙක් නෑ ලෝකේ. ඒ ටික ඒ ඒක ටික වැදගත්. දැන් ගොඩාක් මෙතන යන ස්වාමීන් වහන්සේලාට ඒ ඒ ප්‍රින්සිපල් ඔක්කොම උගන්වනවා. නොදැනුවත්ම මේ උත්තර වලින් ඒවා දෙනවා. එතකොට ඒ අවබෝධ වෙනකොට එයා දන්නවා නිවැරදිව මම වඩන්නේ මේක. මා කළ යුත්තේ මේක. මට දීලා තින්නේ මේක. ඒ ටික එයා දන්නවා හරියට. එතකොට තමයි මාර්ගය යන්නේ. නැත්තම් ඉතින් අන්ධයෝ කැලෑවක ගියා වගේ. ගස් ගල් වල වැදිලා, පැටලිලා, ඔලු පැලිලා, පල්ලම් වල පෙරලිලා, රෙදි ඉරිලා මොකක් වෙනවා. ගොඩාක් ඒ කට්ටියගේ මානසිකත්වය අවුල් වෙන හේතු මේවා තමයි. නිවැරදික දීලා නැහැ. මේගොල්ලොත් ඒ දීපු දෙන්නේ මේ වඩලා තින්නේ වෙන මොනවද එකක්. වැටහිලා නැහැ. තේරුම් අරගෙන නැහැ. අවු වෙනතම් වැරදෙනතම් පැටලෙනතම් මොකවත් දන්න ඔය යනවා. අන්ට වෙන පාරුණුත් නැහැ, දිසාවලුත් නැහැ, ඔලුත් පැලිලා, පැටලිලා, රිදීදිලා, අතපය තුවාලලා. ලෝකෝත්තර මේ කියන්නේ. එතකොට ඉතින් ගොඩාක් ඉතින් මනස විකෘති ස්වාමීන් වහන්සේලා වැඩි වෙනවා. දැන් හැම භාවනා ශාලාවකම යන්නේ ඉන්නවා. මෙතන නෑ ගොඩාක් ශ්‍රේෂ්ඨයි ඒ අති ස්වාමීන් වහන්සේලා. නාවුයේ මේ විපස්සනායකේ අර මේ හැමතැනම ඒ ඕරාවල මට පේනවා. ටිකක් ඒ මානසික ලෙඩමයි තියෙන්නේ කියලා. ඒ ඔක්කොම අවුල්මයි. ඒ කියන්නේ ඒ ඒක වැටෙලා නෑ. ඒ ඒ ගුරුවරයා දක්ෂත් නැහැ ඒක දෙන්න. මේ සමාර්ථයන් වලට ගියාම ඒ ඕරාවලින් පේන එකිනෙ දෙන්නෙක් ඉන්නවා ටික. ඒ කියන්නේ එයා මොනවා දුන්නත් ඒක හරියට ගරගෙන වඩන්න පුළුවන් කට්ටිය ඉන්නවා ලෝකේ. ඒක නියපොත්තේ පස් මහා පොළොවේ පස් එක නියපොත්තේ පස් කියන්නේ ඒතකොට අනික් කට්ටියට මොනවද වෙන්නේ? මේවා තමයි වෙන්නේ. මේවා තමයි වෙන්නේ. වෙන වෙන්න දෙයක් නැහැ. වැඩුණා කියලා එකක් හිතාගෙන ඉන්න කට්ටිය වැඩිච්ච නැති එකක් වැඩේ කියලා හිතාන අනේ මේවා වඩන්න බෑ කියලා එහෙම කට්ටිය හරියට තේරුම් ගත්තේ නැති කට්ටිය, වැරදි දේවල් වඩපු කට්ටිය, ඔළුව අවුල් වෙච්ච කට්ටිය, මාන්නේ නිසා වඩන් නැති කට්ටිය, ආහංකාර, ඊතුවක්කාර කම නිසා තව කෙනෙකුට කීකරු මේවා තමයි තියෙන්නේ ලෝකේ. මහා පොළොවේපත් කිව්වම ඒවා තියෙන්න එපා. අර ටික තමයි ඊතර වෙන කට්ටියේ උත්තරමය. ගොඩාක් කුසල් දින කට්ටිය. හැමදේම පිළි අරගෙන කීකරු වෙලා හරියට වඩලා දුක නිවා ගන්න කට්ටිය බොහොම ටිකයි ඉන්නේ. ඒගොල්ලෝ ඉක්මනට ඒක පිළිගන්නවා. කට්ටියට දෙන්න බෑ.